ජීවිතික පබ්බෙහි එන මෙරි දවසක් ගිය දෙකක් ගිය තුනක් ගිය සෝ ඉදිමුණු නිල්මුණු ඉනේ තනින් සරව ගලන ශරීරය සෝමේ තිබෙන ශරීරයකට තම ශරීරය ලංකොට බැලීම පිළිබඳවයි කතා කළේ උපසංකරණය කියන එකෙන් අදහස් කරන්නේ ඒක. හරියට තමාගේ ශරීරය ඒට ලං කරලා කිට්ටු කරලා ඒ වගේමයි මේ ශරීරයත් තියා බැලීම උපසංකරණය කරන්නේ. දිනේ ගැනයි අප පසුගිය දිනෙහි කීවේ. එයින් අදහස් කරන්නේ නැහැ Taman මේ විදිහේ ඒ ශරීරය සෝනෙහි තිබෙන මృత ශරීරයක් ඉදිමුණු සරව ගලන ඒ මృత ශරීරයක් නිල්මුණු මృత ශරීරයක් දැකලම එය කරනවායි බලන්නටම ගිහින් මේ මේ විදිහට තම ශරීරය ගැන සැලකිය යුතුයි කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ. තමන් කොයි තැනක සිට භාවනා කරතා. ඒ භාවනාව කරමින් භාවනා කොට දියුණු කල්හි මේ විදිහේ හැඟීම් අදහස් ඒ භාවනා කරන යෝගාවචරයට පහළ වෙනවා. ඒ තමන්ගේ ශරීරයේ පිළිබඳ මේ తත්වය. ඒ තරත්තාට තෙරෙන අවස්ථාවක්. මල සිරුරු පිළිබඳ සෝහනේ තිබෙන සිරුරක් පිළිබඳ. එතකොට ඒ ශරීරය ඉදිලිලු නිල්වුණු ඒ තැන් වලින් පෙරව ගලන ශරීරයක් නම් ඒ ශරීරයේ බඳු වූ ශරීරයක් නැත්නම් ඒ తත්වයේ නොඉක්ම වූ ශරීරයක් ඒ తත්වයට පැමිණෙන්නා වූ ශරීරයක මෙයක් කියලා බැලීමයි ඒක මේ ශරීරයේ පිළිබඳ විශේෂයෙන්ම රූපකය පිළිබඳව ආදීනව දැකීම වශයෙන් ඇතිවන්නා වූ ඒ භාවනාවේ නුවණ ආදීනවේ කියන්නේ මේ ශරීරයේ පිළිබඳ දෝෂය ස්කන්ධ පංචකයේ පිළිබඳ දෝෂය ස්කන්ධ පංචකයේහි කෙනෙකු ඇලෙන බවක් තිබෙනවා එය තමන්ට ආස්වාදී කියන ඒ සොම්නස ප්‍රීතිය උපදවන ඒකයි සලකන කාලය. අපේ මේ ශරීරයේම අපට ප්‍රීතියක් සොම්නසක් උපදවන්නටද හේතු වන දෙයක්සේ අප දකින්න. එමන දැන් අපි ප්‍රීතියටපත් වෙනවා අවස්ථා තිබෙනවා. ඒ වගේම අපි සොම්නසටපත් වෙන අවස්ථා. ප්‍රීතිය සොම්නස කියන මේ දෙක බොහෝ සෙයින් ඔවුනොවුන්ගෙන් වෙන් කරන්නට පුළුවන් දෙකක් නෙවෙයි. යම් අවස්ථාවක සම්මත ඇති වේද ඒ අවස්ථාවේයි ඒ සමගම ප්‍රීතියක් තිබෙනවා. මේ දෙක ඔවුනොවුන්ගෙන් වෙන් කරන්නට බෑ. එම වෙන් කරන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. ඒ සිත පිළිබඳ වූ දියුණු අවස්ථාවක් වූ ධ්‍යාන තත්වෙයි. ප්‍රීතියෙන් තොර සම්මත ලැබෙන අවස්ථාවක් තිබෙනවා. එම නැත්නම් ප්‍රීතියයි සම්මතයි දෙකම එක විට එක සිතක ලැබෙන ස්වභාවය. ඒ නිසා මේ ශරීරය අපට ඒ ප්‍රීතිය හා සොම්නස දනවන ශරීරයක් වේ පවතින. ඒ ශරීරෙහි එහෙම බවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නැතයි කියා දේශනා කරලා නැහැ. ආස්වාදයක් මේ ශරීරයෙන් කෙනෙක් ලබනවා. ඒ නිසා ආස්වාදයේ තිබෙන බව පිළිගත යුතුයි. පිළිගත යුතුයි. නමුත් ඒ එක්කම එහි තිබෙන ආදීනවට තේරුම් ගන්නට ඕන වෙනවා. අත්සාදා බහු ආදීනවා කියලා දක්වන්නේ ආස්වාදයේ ඉතා ස්වල්පයි නමුත් ආදීනව බොහොම විශාලයි. විශාල ආදීනව රාශියක් තිබෙන එක කුයි මේ ශරීරයේ සහිත වූ මේ ස්කන්ධ පංචකය. එනිසා ආදීනවයන් දෙකින් වශයෙන් තමයි මේ මේ භාවනාව විශේෂයෙන්ම දක්වා තියෙනවා. සීලතික භාවනාව විශේෂයෙන්ම දක්වන්නේ මේ ශරීරය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව ආදීනව දැකීම වහ. එතකොට මෙහි තිබෙන දෝෂ මෙහි තිබෙන දෝෂය නිකම් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. නිකම් දෙන්නේ නැහැ. ඒ වගේම යම් යම් අවස්ථාවලදී යම් යම් හිරිහැර කරදර මේ ශරීරයට පැමිණෙන අවස්ථාවලදී රෝග රෝගාදී ව්‍යසනයන්ට පැමිණි අවස්ථාවලදී ශරීරෙහි තිබෙන නරක පැත්ත කෙනෙකුට ඒ අවස්ථාවලදී පෙන්වනවා. ඒක දිගට මතක හිටින දෙයක් නම් සිතේ රැඳී තිබෙන දෙයක් නම් නොවේ. බොහෝ විට ඒක අමතක වියක්. ඒ ඒ අමතක වී යන්නේ ඒ ශරීරය පිළිබඳව තිබෙන ඒ ආදීනව කොටස තමන් නුවණින් නොදැක්ක කිස්. ඒ නිසා තමයි නුවණින් දැකිය යුතුයි කියලා මේ හැම එකක්ම පිළිබඳවම කියන්නේ. ඒ නුවණින් දැකීම තමයි භාවනාවකින් කෙනෙක් කරන්නේ. ඒ නිසායි භාවනා කළ යුතුව තිබෙන්නේ. එහෙම නැත්නම් අපට ඒ මල සිරුරක්ම නොවෙතත් සමහර විටක මල සිරුරක්ම නොවිතක් කියන්නේ මృత ශරීරය මිනිසෙකුගේම නොවිතක්. සමහර විටක සතුන්ගේ මල සිරුර අපට දක්නට ලැබෙන අවස්ථාවක් තිබෙනවා. ඒවත් මේ විදිහේ දවසක් දෙකක් තුනක් ගත වුණාම ඉදිමුණු මල සිරුරු බවටපත් වෙනවා. එහෙම අවස්ථාවලදී වුවත් අපට පුළුවන් Tamange ශරීරය ගැන මේ මේ தത്വයට පැමිණීම නොඉක්ම වූ ශරීරයකි. මෙයත්ය සලකන්න. ඒක තමන්ට ලැබෙන ඒ විශේෂ අවස්ථාව. ඉතින් එහෙම අවස්ථා හැම විටම නැහැ. ඉතින් ඒකෙන් <coughs> මේ භාවනා කරන අයට භාවනාවෙන් තිබෙන භාවනාවෙන් ලැබෙන දෙයක් හැටියට ඇතැම් විට Tamanට මේ විදිහේ හැඟීම් පහළ වෙනවා මේ ශරීරයේ පිළිබඳ. එහෙම අවස්ථාවලදී ඒ ශාරීරිය පිළිබඳ ආදීනව දැකීම වශයෙන් මේ <clears throat> විදිහට සිහි කළ යුතුයි මෙනෙහි කළ යුතුයි භාවනා කළ යුතුයි ඒකයි මේ මේන් <clears throat> දක්වා එදින අප එදා කීවේ පළමු සීවතිකයේ හැටියට දැක්වෙන මෙරි දවසක් දෙකක් තුනක් ඕගත වූ <clears throat> ඉදිමුණු ඒ මේ තැන් වලින් නිල්මුණු වගේම ශරීරෙහි දොරටු වශයෙන් දැක්වෙන නවද්වාර කියලා කියනවනේ ඒ වාගේ පූජාව කියන්නේ පූජාය කියන්නේ සරව සරව වැගිරෙන එහෙම මල සිරුර. ඉතින් ඒබඳු මල සිරුරක් බවට පත්වීම නොයික්ම වූ කී මේ ශරීරයේ කියා උපසංහරණය කොට ගැනීම. එහෙම තමන්ගේ ශරීරය ගැන පමණක් පිටත්තර තිබෙන ශරීර පිළිබඳවත් බැලිය යුතුයි ඒ අනුසාරයෙන්. ඒකයි ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. තමන්ට තමන්ගේ ශරීරය පිළිබඳව තිබෙන ඇල්ම ඒ පිළිබඳව තිබෙන එයින් ලබන ආස්වාදය නිසා ඒට ඇති කරගනු ලබන ආදරය ආශාව බොහෝමයි එයද දුරු වී යනවා තමාගේ ශරීරය පිළිබඳ මේ විදියට දකිනකොට. ඒ වගේම අන්‍ය ශරීරයන් පිළිබඳවද අපගේ ආශාව පවතිනවානේ. අප ප්‍රියයි මනාපයි කියා සැලකනු ලබන පිටත්තර ශරීර තිබෙන ඒවා පිළිබඳව අපගේ තිබෙන ඇල්ම ආශාව දුරු කර ගැනීමටද අමාරුව පවතින්නේ මේ ශරීරයේ පිළිබඳව තිබෙන මේ දෝෂය නොදැකීමේ හේතුව. ඒ කියන්නේ අපට යම් කිසි ප්‍රියමනාප සිරුරක් ඇති, දේහ විලාසයක් ඇති කෙනෙකු දුටු කල්හි අද විටක රාගාදී ඇති වෙන්නට පුළුවන්. ඇති විය හැකි අපට පමණක් නෙවෙයි. ඉඳුරම් ගැනීමටම මේ අපකප වී සිටින එහෙම අයට පවා ඇතම අවස්ථාවලදී ඒ සමාජයේ අදහස අදිෂ්ඨානය ඉක්මවා යන පරිදි ඒ අදිෂ්ඨානෙහි පිහිටිය නොහැකි වන පරිදි ඒ සිතෙහි රාග ආදී ක්ලේශ ධර්ම උපදින අවස්ථාවක්. එහෙම උපදින්නට හේතු වන්නේ ශරීරයේ Tamanට දක්නට ලැබුණු ශරීරයේ පිළිබඳ ඒ නියම తত্ত্বය ඉක්මවා බැලීම. නියම කියන්නේ ඇත්ත ඉක්මවා බැලීම නෙවෙයි. ඇත්ත නම් කුමක්ද? ඇත්ත නම් මේ ශරීරය අසුභ වූවා. ඒ සුභ වශයෙන් දකින අවස්ථාවේදී ඒ පිළිබඳව රාගය ඇතිවිය හැකියි. ඒ කියන්නේ සුභ සංඥාව අසුභේ සුභ සංඥා කිය අසුභ වූ මේ රූපස්කන්ධෙහි රූප ශරීරෙහි සුභ වශයෙන් බැලීම නැත්නම් සුභ වශයෙන් හැඟීම. ඒ සුභයි හැඟීම තමයි සුභ සංඥා. ඒ සුභ සංඥාව විපරීත සංඥාව. විපරීත සංඥායි කියන්නේ ඒක විපර්යාසය. විපර්යාසය නම් ඇත්ත නෙවෙයි. විපල්ලාසය කියන්නේ ඇත්තට නෙවෙයි. ඒ වරදවා ගැනීමක්. ඒ නියම తත්වයේ ඉක්මවා ගැනීම. ඉතින් මේ ඉක්මවා ගැනීම සාමාන්‍ය ලෝකයට තිබෙනවා. එහෙම නැත්නම් මේ ලෝකයේ හැමදෙනාම ඒ ඉඳුරන් ගැන ඒ පංචකාමයන්ගෙන් මොනම විදිහකින්වත් වෙනස් වෙන සිතක් නැති නැත්නම් සිත කොයි විදිහකටත් වෙනස් නොවන සිතක් වෙන සිතක් පිළෙන අය වෙන්නට ඕන. එහෙම නෙවෙයි සත්‍ය. ඒ නිසා තමයි සත්ව වෙනට මේ සංසාරයෙන් නිදහස් වන්නට බැරි. සංසාරයෙන් නිදහස් වන්නට බැරි තමන් ඒ තමන්ගේ තෘෂ්ණාව දුරු කරගන්නට බැරිව තිබෙනවා. තමා පිළිබඳව ඒ වගේම අන්‍ය ධර්ම පිළිබඳව. ඉතින් ප්‍රධානම එක තමා පිළිබඳව පවත්නා වූ තෘෂ්ණාව. ඒ නිසාම තමයි අපට අන්‍ය ශරීරයන් අන්‍ය පංචස්කන්ධයන් පිළිබඳ තෘෂ්ණාවද ඇතිවන්නේ. මේ තමා පිළිබඳ වූ තමාගේ ශරීරයේ පංචස්කන්ධය පිළිබඳ තෘෂ්ණාව නැති කරගත හැකි වුණොත් යම් බවක එදාට අන්‍ය පංචස්කන්ධයන් පිළිබඳ තෘෂ්ණාවක් කොහොමදවත් ඇතිවන්නේ නැහැ. ඒක සමහරහතන් වහන්සේට ඒ විදිහේ සත්‍යයක් ඇතිව තිබෙන වහන්සේ තමන් වහන්සේගේ ශරීරය පිළිබඳ මොනම විදිහකවත් අරිමත් නැති හේතුවෙන් වහන්සේට ලෝකේ කිසි දෙයක් නැහැ ඇලිය යුතුද? ඇලීම හේම පිටින්ම දුරු කරගත්ත නැතික. හේතුව ඒ ඇලිය යුතු බවක් නොමැති බව. Taman ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නුවණින්ම දැනගත්තේ. ඒ නුවණ භාවනාමය නුවණ. ඒ භාවනාමය නුවණ උපදවාගෙනයි ඒ தත්ත්වය Taman ඇති කරගන්නේ. එහෙම නැතුව නිකන් හිතලා බලලා කල්පනා කරලා හැබැයි කල්පනා කරලා කෙනෙකුට බොහෝ දුරට තමන්ගේ සිතෙහි පහළවන්නා වූ ඒ අකුසල ධර්ම දුරු කරගන්නට පුළුවන්. නිසා ඒ පුරුදු කළොත් පුරුදු කළොත් බැහැ මාය සිටිනවනේ සමහරෙක් ඉන්නවා. කොයිතරම් තමන්ගේ සිත පෑරෙන දේවල් කීවත් කළත් කවුරු හරි තමා වෙනස් නොවන. එහෙම කෙනෙකු පිළිබඳ ඒ සිත දියුණු කරපුවා ඇ තමයි. ඒ සිත දියුණුව, සිතේ දියුණුව මේ බුද්ධාගමී ඉගැන්වෙන භාවනාවකින්ම කරගත්තා යයි කියලා නෙවෙයි සඳහන් කරනවා. එම අපට කරණ සිටි එය ග්‍රීක දාර්ශනිකයෙක් වෙන කවුද ඉතියේ අර සොක්‍රටිස් සොක්‍රටිස් කියන්නේ කියන්නේ සොක්‍රටිස් මොනම කරුණක් නිසාවත් තරහ යන කෙනෙක් නෙවෙයි. Tamante හිටියේ හොඳම භාර්යාවක් කියලාම පෙන්වන්නේ. හරින්නේ එයාට හැරුණත් මෙහාට හැරුණත් කොයි වෙලේ තමන්ට දැනවදින භාර්යාවක් ඉඳලා තිබෙනවා. ඉතින් මේ භාර්යාවට ඉවසුම් නොදෙන කාරණයක්ව තිබුණේ Taman මොනා කළත් මේ මිනිසයා ඊට දක්වන ප්‍රතිචාරය සමහර විටක කවුරු හරි බැන්නොත් සමාන සාමාන්‍යයෙන් අන්‍යාගේ අනිත් එක්කෙනාගේ සිත දැනීමකට පෙරේනවනේ බලින්නටම තමාගේ සිතත් සකස් වෙනවනේ මේයා එහෙම කරන්නේ නැහැ ඉතින් දවසක් හොඳටම බැනලා බැනලා බැනලා බැනලා මොගෙන් කිසිම තමන්ට නෑ මේ දැනුමට උත්තරයක් එහෙම නෑ. ඒ නිසා කේන්තිය ඉවසාගත නොකි කලේ කුමක්ද? වතුර බේකම ඔහුගේ ඔළුව හැදුවා. ඒ පිටින්ම තෙමුණා. එතෙන්ද කිව්වා මෙච්චර වෙලා ගොරවලා දැන් තමයි වැටෙන්නේ. ඒ මොකද අර පිට දියුණු කරපු. ඒත් එක හිතලා දියුණු කරගත්තා. එහෙම නැත්නම් මේ මාර්ගඵල ලාභියෙක් වශයෙන් නෙවෙයි යොමු වෙන්නේ. අන්න එහෙම හිතලත් පුළුවන් සමහර දෙයක් පිළිබඳ දැන් මේ ස්කන්ධ පංචකය පිළිබඳව වුවද තමන්ට කල්පනා කරලා සලකා බලා බොහෝ දුරට මේ තමාට ඒ පිළිබඳව තිබෙන මුලාව දුරු කරගන්නට පුළුවන්. නමුත් ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් එහි නියම తত্ত্বය දැක ඇති කරගත්තම తত্ত্বයක් නෙවෙයි. ඉතින් එහෙම පුළුවන් නම් කල්පනා කරලා හිතලා බලලා මේ විදිහේ తত্ত্বයකට පැමිණෙන්නට මෙහි තිබෙන ආදීනවය Taman නුවණින්ම දැකලා ඒ කියන්නේ භාවනාමය නුවණින්ම දැකලා ඇති කරගන්නා ඒ ඒ తත්වය කෙබඳුදයි කියලා අපිට හිතා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ භාවනාව කෙනෙකු විසින් කළ යුතු එකක්. ඉතින් සමාගයේ ශරීරයේ පිළිබඳව ඇති මේ මේ කුණපත් ස්වභාව ඒ නැත්තම් මේ සෝනෙට ඇද දමලා ඒ සෝනේදී මේ ශරීරයේ පිළිබඳව සිදුවන්නා වූ වෙනස්කම් ගැන සිතා බැලිය හැකිනම් නුවණින් සලකා බැලිය හැකිනම් ඒ භාවනාමය නුවණින් සලකා බැලිය හැකිනම් එවිට තමගේ මේ ස්කන්ධය නැත්නම් රූප ස්කන්ධය පිළිබඳව පවස්නා ඒ සුභයයි ගැනීම දුරු වියක් දුරු වියක් ඒ නිසා ඒ සුභයයි වරදවා ගැනීම හේතු කොටගෙන ඒ පිළිබඳව ඇතිවන්නා වූ යම් ඇලීමක් තිබෙනවා ඒ ඇලීමට දුර ඒ වගේම මේ ශරීරය පිළිබඳව තමා වරදවා ගැනීම වගේ මේකේ ආත්මයක් ඇත්තේ ආදි වශයෙන් මේ මමයේ කියා ගැනීම නැත්නම් මේ මගේ කියා ගැනීම කියන මේ වැරදි ගැනීම් යම් තාක් තිබුණා නම් ඒවාගේ දුරුයි. ඒ නිසා තමයි තමාගේ ශරීරය පිළිබඳ ඒ తත්වය දුටු කල්හි එලෙසමයි අන්‍ය ශරීරය ඒකයි බහිද්ධාවාකායේ කායානුපස්සී විතර ඉතින් වරක් වරක සමාගයේ ශරීරය පිළිබඳ වරක අන්‍ය ශරීර පිළිබඳ එලෙසම ඒ උපසංහරණය කොට ඊළඟට ඒ උපසංහරණයෙන්ම නොනැවති මේ රූප ශරීරය කවුරුවත් පහල කරන ලද දෙයක් නොවේ ඉබේ පහළ වූවකුත් නොවේ මේ ඇතිවීමට හේතුන් ප්‍රත්‍යයන් තිබෙනවා කියා. ඒ ශරීරයේ රූප ශරීරයේ පිළිබඳ වූ හේතුන් ප්‍රත්‍යයන් දැකීම කළ යුතුයි. ඒක ඉතින් අවිජ්ජා සමුදය රූප සමුදය, සංහා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය කියන රූපයේ පිළිබඳ ඒ විදිහේ හේතු හතරක් දක්වා තිබෙනවා. ඒ <clears throat> අවිද්‍යා, සංහා, කම්ම, ආහාර ඒවා නිසයි මේ ශරීරය ඇති උනේ පවතින්නේ. ඒ වගේම අන්‍ය ශරීර පිළිබඳව තත්වේ ඒකයි. එතකොට වය ධම්මානුපස්සී, සමුදය ධම්මානුපස්සී විතරක් නෙමෙයි වය ධම්මානුපස්සී. ඉතින් අර කලින් කී පරිදි හේතු හතර නැත්නම් ප්‍රත්‍ය හතර නිසා මේ ශරීරය හටගන්නට ඒ හටගන්නා වූ ශරීරය ඒ ප්‍රත්‍යයන්ගේ සමායෝගයේ නැතිව ගිය කල්හි නැත්නම් ඒ ප්‍රත්‍යයෙන් ලැබිය යුතු උපකාරය නැතිව ගිය කල්හි නැති වී යන. ඒකට ඇතිවීමේ හේතුන් තිබෙනවා වගේම නැතිවීමේ හේතුන් තිබෙනවා. ඒ ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා මේ ශරීරය ඒ හේතු ශක්තිය නිසා ඇතිවනවා වගේම ඒවාට අයිති ආයු කාලයේ පැවත නැතුව යන. ඒ ඇතිවන ශරීරයේ රූප ඒවාට අයිති ඒවට අයත් ආයු කාලයක් තිබෙනවා. දිගටම පැවතීමේ ශක්තියක් නැහැ. ඒ ආයු කාලය පැවත නැති යන. එතකොට කෙනෙක් සමුදය ධර්මානුපස්සී කියන මේ ඇතිවීමේ හේතුන් සහ ඒ හේතුන් නිසා ඇතිවීමකුත් තිබෙනවා. දැන් රූපයේ පිළිබඳව තිබෙනවා ඒ ඇතිවීම. මේ රූප නිරන්තරයෙන් ඇති වෙන උපදින රූපයි. හත ගැනීමක් තිබෙනවා. ඒ හත ගැනීම දැකීමයි හටගැනීමේ හේතුන් දැකීමත් දෙකම ඇතුළත් වන්නේ සමුදය ධර්මානුපස්සී කියන. වය ධර්මානුපස්සී කියන එකට ඇතුළත් වන්නේ විලාපේ වය කියන්නේ නැතිවීම, නැතිවීම දැකීමත් ඒ නැතිවීමේ හේතුන් දැකීමත් වය ධර්මානුපස්සී. සමුදය වය ධර්මානුපස්සී කියන්නේ ඇතිවීමේ හේතුන් සහ ඇතිවීම නැතිවීමේ හේතුන් සහ නැතිවීම කියන ඒ මේ සමුදය වය ඇතිවීම නැතිවීම. ඒ දෙකම දැක. ඉතින් මේ ඇතිවීම නැතිවීම ආදිය හේතුවක් ඒ හේතු නිසා ඇතිවීම හා නැතිවීම කියන මේවා ඇතුළත් වන්නේ විදර්ශනාව තමයි. විදර්ශනාවට අයිති දේ විදර්ශනාවේ ඉහළ හරිය. පහළ කොටසක් නෙවෙයි. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන්නේ විදර්ශනාවේ ඒකට කියන්නේ වැඩි ගිය විදර්ශනා. තවත් තිබෙනවා විදර්ශනාවේ පහළ කොටස. තරුණ විපස්සනා නැත්නම් බාල විපස්සනා කියලා දක්වනවා. ඒ තරුණ විපස්සනාව වන්නේ මේ නාම රූප වෙන් කර ගැනීම හා ඒ නාම රූපයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දැකීම වශයෙන් නැති වෙන අර සංඛා විතරන විසුද්ධිය. ඒ හරියට අසුවන්නේ කරුණ විපස්සනා. ඉන්නේ එහාට යන්නේ දියුණු වූ විපස්සනා. ඉතින් ඒ විපස්සනාවත් ක්‍රමයෙන් විපස්සනාවේදී දියුණු කරගන්නේ මොනවද? දැන් මේ මේ මේ සූත්‍රයෙන් අපිට පේන්නේ දිගටම කියවෙන්නේ මොන ධර්මයේ ගැනද? ආරම්භය සඳහා අවශ්‍ය කරන ධර්ම පළමු කොට සඳහන් කරලා ඊළඟට මේ දියුණුව දැක්වීම වශයෙන් උන්වහන්සේ වදාරන ඒ හැම තැනකම එන්නේ සිහියයි නුවණයි කියන මේ දෙක. සිහි නුවණ දෙකනේ. අත්තිකායෝති වා පනස්ස සති පච්චුපස්සිතා මෙලෙස ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්ත වූ කයක් නම් ඇත්තේය. එතකොට මම කියා පුද්ගලයේ කෙනෙක් එහෙමනම් නැත කියන එකයි. අත්ති කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතාහෝ ඒ හයක් නම් නැත්තේ කියන සිහිය එළඹ සිටියාවේ කියන. එතකොට ඒ සිහියෙන් මේ හයක් නම් ඇත්තේය කියන මේ බව අල්ලා ගන්න. ඒ කියන්නේ සිහියෙන් කරන්නේ ඒ අරමුණ ගැනීම. නුවණින් ඒ බව දැකීම. ඒකයි ඒකට අනුපස්සනා කියන්නේ. නුවණින් කරන්නේ ඒ බව දැකීම නැත්නම් ඒ බව බැලීම. සිහියෙන් කරන්නේ ඒ නුවණට ඒ ඒ බැලීම කිරීමට පහළවන නුවණට උපකාර වීම මේ අරමුණ ලබා දීමයි. ඒකයි සිහියෙන් කරන්නේ. ඉතින් ඒ සිහිය සතිපත්චුපට්ඨිතාවෝ සිහියේ ලබ සිටියාවේ යාවදේව ඥානමත්තාය යම්තාක් ඥානය ඇති වේද. පටිසතිමත්තාය වඩ වඩා ඇතිවන්නා වූ සිහිය වේද. ඒ කියන්නේ මේ සිහිය නැවත නැවතත් දියුණු වෙමින් හටගන්නවා. සති සති කියේ ඒකයි. සති සිහිය, ප්‍රතිසති නැවතත් ඇති. ඒ කියන්නේ දියුණු වෙනවා. නුවණ දියුණු වනවත් සමගම සීයක් දියුණු වෙනවා. ඒ සිහිය දියුණු වෙනවත් වගේම නුවණක් දියුණු ඔවුන උනට උපකාර ලැබෙනවා මේ දෙකෙන්ම. ඉතින් ඒ සිහි නුවණ දෙක පමණක් නෙව නොවේ. ඒ සිහියයි නුවණයි ඉදීමට තවත් අවශ්‍ය කරන ධර්ම තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින්මත් දැක්වූ පරිදි කියනවානේ වීර්යය ඕන කර වීර්යය ඒ වීර්යය නැතුව මේ මේ විදිහේ ඒ භාවනාවේ යෙදීම කරගෙන යන්නට බෑ ඒ සඳහා අවශ්‍ය වූ වීර්යය නැති ඒ නිසා වීර්යයක් තවත් විදිහකින් කියනවා නම් මේ තුන තුනසාති වෙනවානේ බෝධිපාක්ෂික ධර්ම කියලා කොටසක් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ලම ඒ ඒ අවස්ථාවලදී මේ භාවනාවේ දියුණුවේ කියන එකෙන් සිදුවන්නේ ඒ ඒ අවස්ථාවලදී මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු වීම වැටීම බෝධිපාක්ෂික ධර්ම මේ භාවනාව කරන්නේ කුමක් සඳහාද බෝධිය සඳහා බෝධිය කියන්නේ කුමක් කුමකටද චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කළ හැකි වන්නේ බෝධිපාක්ෂික ධර්මයන් වඩා බෝධිපාක්ෂික ධර්මයන් වඩලා. ඒ බෝධිපාක්ෂික ධර්ම වැඩිම තමයි මේ භාවනාවෙන් කරන්නේ. භාවනාවෙන් කරන්නේ ඉතින් එයින් බෝධිපාක්ෂික ධර්ම අතුරෙන් අංග වශයෙන් දැක්වෙන අටක් තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය කියන්නේ. ආර්ය ශ්‍රාණික මාර්ගයේ බෝධිපාක්ෂික ධර්ම 37න් අන්තිමට කියවෙන අංගාත සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සත්ත බෝධිංග ආර්ය ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ ධර්ම 37 වෙන වෙනම ගත්තම ධර්ම 37ක් තිබෙනවා ඒවා තමයි මේ වඩන්නේ දියුණු කරන්නේ ඒවා දියුණු කිරීමට බාධාවක්ව තිබෙනවා නම් ඒ මොනවාද අකුසල ධර්ම නීවරණ ප්‍රධාන කොට ඇති අකුසල ධර්ම තමයි මේ බෝධිපාක්ෂික ධර්ම වර්ධනයේට බාධා. දැන් මේ භාවනාවෙන් කරන්නේ කුමක්ද? ඒ අකුසල ධර්ම පළවා හැරීම. ඒ අකුසල ධර්ම පළවා හැරීම. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් දැක්වෙන ඒ කුසල ධර්ම වර්ධනය කිරීම. එතකොට එක පැත්තක් හීන වේගනේ දුර්වල වේගනේ යනවා. අනිත් පැත්ත දියුණු වේගන වර්ධනය වේගන යනවා. එහෙම වර්ධනය වේගෙන යාම නිසා ඒ නොදීවු පිරිහීගෙන ගිය පැත්ත බලවත්ව තිබියදී ඒ දැන් මේ භාවනාව නිසා පිරිහෙමින් යන්නා වූ ඒ ධර්මයන් බලවත්ව සිටියේදී මේ මමයි කියනු ලබන පංචස්කන්ධය වරදවා දැක්කා. ඒ විද්‍ය මමයි කියා ගනු ලබන මේ පංචස්කන්ධය කෘෂ්ණාවතෙන් අල්ලගත්තා. සංහාවෙන් අල්ලගත්තා. ඒ දෙකම නැතිවන පරිදි මේ භාවනාව කරගෙන යන්න. ඒ නිසායි මේ භාවනාවේ සිහි නුවණ කියන මේ දෙක වැඩිම නිසාවන්නේ කුමක්ද? අනිශ්චිතෝච විහරති. අනිශ්චිතෝව විහ අනිශ්චිතෝච විහරති. අනිශ්චිත අනිශ්චිතව වාසය කරයි. ඒතර වාසය කරයි කියනකොට විහරති කියන්නේ වාසය කරන. ඒ වාසය කිරීම අප දන්නවා වාසය කරන අප කොහේ වාසය කරතත් අපි යම් ඉරියව්වක් පවත්වමින් සිටින්න. ප්‍රධාන ඉරියව් වශයෙන් දැක්වෙන ඉඳීම, සිටීම, සක්මන් කිරීම හා සයනය කියන මේ ඉරියව් හතර. මේ ඉරියව් හතර පවත්වමින් කොයි තැනක කොයි වේලාවක සිටියා ඒ තැනත්තා මේ දියුණු කරගන්නා ලද සිහියත් දියුණු කරගන්නා ලද නුවණත් නිසා තමාගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව වර්ධවා ගැනීමෙන්ද එවැගේම কৃষ্ণා වශයෙන් අල්ලා ගැනීමෙන්ද තොරව වාසය කරයි. අනිත්‍යෝච විහරති කියන්නේ ඒකයි. දෘෂ්ටියෙන් අල්ලගන්නෙත් නෑ. සංහාවෙන් අල්ලගන්නෙත්. එතකොට දෘෂ්ටි සංහා කියන මේ දෙකින් තොරව මෙහි තිබෙන නියම తত্ত্বය බලමින් දකිනින් වාසය කරයි. නැච කිංචි ලෝකේ උපාදීයති. මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ ලෝකේ කියන්නේ මේ ස්කන්ධ පංචකයයි කියන ලෝකේ. ඉමස්මින් යේව ව්‍යාමත්තේ කලේදරේ සසඤ්ඤං සමනකේ ලෝකංච පඤ්ඤපේරි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදංච යනුවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයන්ෙන් වදාරා තිබෙනවා මේ සිතයි සංඥාවයි සහිත ඒ කියන්නේ නාම ධර්මයන්ගෙන් යුක්ත කියන මේ ශරීරය. එතකොට මේ ශරීරයයි වශයෙන් දැක්වෙන රූප, ඒ වගේම පසඤ්ඤම්මි සමනකේ යනුවෙන් දැක්වූ සිත හා සංඥාව කියන මේ දෙක දෙකින් සියලුම චිත්ත චෛතසික ධර්ම. ඒ කොටස් දෙක හැර චිත්ත චෛතසිකයේ කියන නාම ධර්ම රූප ධර්මක් කියන නක්මින් ඒක ව්‍යාමනත්තේ කලෙබරේ කියේ මේ රූප ශරීරය. ඒ රූප ශරීරයයි සිතයි. සිතයි කියනකොට ඒ සමග චෛතසිකත් ගැනෙනවා. ඒ ටික හැර වෙන මොනවද මෙහි පිරෙන්නේ? වෙන කිසිවක් මෙහි නැහැ. ඒ නිසා ඒ ඒ දෙක නැත්නම් නාම ධර්මත් රූප ධර්මත් කියන මේ ටිකම තමයි ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ ලෝකය, ඒකට ලෝක කීවේ තේරුමක් ඇතිව නිජ්ජති, පලිජ්ජති इति ලෝක. ඇති වෙන නැති වෙන ස්වභාවය ඇත්තේ ලෝකයයි. එතකොට මේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ ඉතිරෙන්නේ මොන බවක්ද මොන ස්වභාවයක්? ඇති වෙනව නැති වෙනව. ඇතිවීමේ හේතුන් නිසා ඇති වෙන්නේ. ඒ හේතුන්ට බෑ දිගටම මේ පවත්වාගෙන යන්නට. ඒ නිසා ඒ නැති වෙනවා. ඒකයි සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය. උමනා කරන්නේ කුමක්ද? උමනා කරන්නේ යම් හේතුන් නිසා මේ ලෝක සංඛ්‍යාත වූ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය ඇතිවේද අම ඒ හේතුන් නැති කර ගැනීම ඒ හේතුන්ගේ විපතමණය ඒ හේතුන් සංසුලවා ගැනීම හේතුන් එහෙම පිටින්ම දුරු කර ගැනීම තමයි කළ යුතු ක්‍රියාව ඒ හේතුන් වශයෙන් දක්වන්නේ මොනවාද කියලා බලන විට ප්‍රධාන වශයෙන් දැකිය හැකි ධර්ම තිබෙනවා නමුත් අපට ඕන නම් සියල්ලම එක්කොට කියත හැකි ක්ලේශ ධර්මයි කියන්නේ. ක්ලේශ ධර්ම. ඒ කෙලෙස් නිසා තමයි මේ ස්කන්ධයන්ගේ ඇතිවීම වන්නේ. ඒවා තමයි මේ ස්කන්ධයන් උපදවා ගැනීමේ ප්‍රධාන කරුණු ප්‍රධාන හේතු. වෙන ධර්ම දැන් ආහාර වශයෙන් දැක්වෙන කබනීකාර ආහාරය මේ රූප උපදවත රූප උපදවන්නේ ස්කන්ධ පංචකයක රූප උපදවන්නේ ආහාරයෙන් ජීවත් වන කාලය තුල ජීවත් වන කාලය. නමුත් මේ ජීවිතය ලබා ගැනීමට ඉවහල් වන්නේ කුමක්ද? නැත්නම් ජීවත් වන සත්වයේ හැටියේ හැටියට මේ ස්කන්ධ පංචකය ලබා දෙවන හේතුන් පිළිද. ඒ හේතුන් මොනවා? ඒවනේ ප්‍රධාන වශයෙන් දක්වන්නේ අවිජ්ජා සංහාය කියන. තව පටිච්ච සමුප්පාද වශයෙන් දක්වන විට පෙන්වනවානේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලා. අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකක් ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකම් යනුවෙන් ඒ දක්වන පරිදි අතීත හේතු පහ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු පහ නිසා වර්තමාන ඵල පහක් ඇති වෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස දෙනවා ඉදානි හේතවෝ පංච මේ වර්තමාන හේතුන් පහක් නිසා වර්තමාන හේතුන් ඒ තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර ඒවා නිසා ආ නැවතත් ඊළඟ භව වශයෙන් තවත් මේ ස්කන්ධ පංචකයක් ලබා දෙන්න පංචක සංඛ්‍යාත රෝගය ස්කන්ධ පංචක සංඛ්‍යාත ස්කන්ධ පංචකයයි කියනු ලබන රෝගයයි අපට තිබෙන්නේ. ඉතින් මේ රෝගය ස්කන්ධ පංචකය යම් තැනකද පවතින්නේ එතන තිබෙනවායි. මේ ස්කන්ධ පංචකයම රෝගය. ඒ නිසා මේ මේ ස්කන්ධ පංචකය රෝගයක් හැටියටද බලන්නේ කියන්නේ ඒ පංචස්කන්ධේ රෝගතෝ පස්සම්තෝ අනුලෝම කන්තිං ප්‍රතිලබති අනුලෝම ශාන්තියයි කියන මේ නිවන අවබෝධ කිරීමට නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට ප්‍රත්‍යක්ෂ කරනු ලබන මාර්ගඥානය ඉපදීමට අනුලෝමව පවත්නා ඒ අනුලෝම ශාන්ති වශයෙන් දැක්කන අනුලෝම ඥානය ඒක විපස්සනා විදර්ශනා ඥානෙ ලැබීමට හේතු වෙනවා කාරණේ වෙනවා මේ ස්කන්ධ පංචකය රෝගයක් වශයෙන් බැලීම ඒ ඊළඟට නිර්වාණය. ඒතකොට රෝගය පංචස්කන්ධේ නම් නිර්වාණය නිර්වාණය තමයි ආරෝග්‍යය. නිවන ආරෝග්‍යයක් වශයෙන් දක්නා තැනැත්තේ සම්මත්ත න්‍යාමං ඔක්කොම තී කියලා. සම්මත්ත න්‍යාමී කියන්නේ ආර්ය මාර්ගයට. ආර්ය මාර්ගයට ඔක්කොම තිබැස ගන්න. එන ආර්ය මාර්ගයට පැමිණි. එයින් පෙන්වන්නේ මේ විදර්ශනා නුවණ. විදර්ශනා නුවණ උපදවීමට අවශ්‍ය වන එක කාරණයක් හැටියට පංචස්කන්ධයේ රෝගයක් හැටියට දැනීම. එතකොට ඒ රෝග ස්වභාවය ඉක්මවා පවත්නා ආරෝග්‍ය ස්වභාවය නම් කුමක්ද? නිවන. නිවන. එතකොට මේ නිවනට පැමිණීම මේ පංචස්කන්ධය අත්හරින කැමැත්ත ඇති අත්හැරීම කළ හැකි පුද්ගලයාටයි මේ නිවනට පැමිණිය හැකි. දොර රෝගී වූ ස්කන්ධ පංචකයේම ඇලී වාසය කරනවා නම් ඒ රෝගේ කවදාවත් දුර වෙන්නේ නැහැ. ඒ රෝගය හැමදාම තිබෙනවා. ඒ රෝගය තමයි ඇලෙන්නේ තමයි. එතකොට මේ රෝග නිදානය කුමක්ද? පංචස්කන්ධ සංඛ්‍යාත වූ රෝගෙහි නිදානයක්. ඒ නිදාණය කුමක්ද කියලා බලන විට අසුවන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවෙහිදී වදාළ ධර්ම වශයෙන් නම් සංහාව. සංහාව. ඒ තණ්හාව එසේ වදාලේ තණ්හාව පමණ එකම හේතුවයි කියා දැක්වීම සඳහා නොවේ. තණ්හාව එකම හේතුවයි මේ ස්කන්ධ පංචකය ලබා දීමේ වෙන කිසිදු හේතුවක් නැහැ. ඒ නිසා සංහාව පමණක් නැති කරන්නටයි කියලා ඉගැන්වීම සඳහා නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෙස වදා. එහෙනම් කුමක් සඳහා? සංහාව මේ ස්කන්ධ පංචකය ලබා දීමේ ප්‍රධාන හේතුව මුඛ්‍ය හේතුව. නමුත් ඒ ප්‍රධාන හේතුව වශයෙන් තණ්හාව දක්වතම් තණ්හාවද අන්‍ය හේතුන් නිසා හටගන්නා ස්වභාවයක්. එහෙම නැත්නම් කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඉබේම හටගන්නා ධර්මයක් නෙවෙයි තණ්හා. අපිට තේරෙනවානේ අපි යම් කිසිවකට ආසා කරනවා ඒ ආසා කරන්නේ ඒ දේ පිළිබඳව අප හොඳයි නැනවයි සුභයි ආදී වශයෙන් යම් යම් දෙයක් සැලකීම නිසා ඒකට ආසා කරා කොයි දෙයකට අපි ආසා කරා අපි ආශා කරන කවර දෙයක් ගැන වුවත් ඉතින් කලකට හැකි. ඒ දෙයට අප ආශා කරන්නේ අපි ඒ දේ මේ පිළිබඳ සුබ බවක්, යහපත් බවක්, සුන්දර බවක් කලකන නිසා. එහෙම නැත්නම් ආශා කරන්නේ නැහැ. ඒ සුන්දර බවක්, සොඳ බවක්, සුබ බවක් අපට ඒ දේ පිළිබඳව දැනෙන්නේ ඒ දේ පිළිබඳව ඇත්ත දකින්න නුවණ අපට පහළ වී නැති ඒ දේ පිළිබඳව ඇත්ත දකින නුවණ අපට පහළ නොවන්නේ ඒ දෙහි යථා තත්වය වසා පිළිදෙන අවිද්‍යාව නැමැති කඩතුරාව නිසා. ඒ කඩතුරාව පිළිදෙන තුරු අපට ඒ දේ පිළිබඳ යථා තත්වය ඇති සැටිය දකින්නට බෑ. එහෙනම් තණ්හාව මේ අවිද්‍යාව නිසා ඇති වෙන බව කිය යුතු නේද? ඒ දේ පිළිබඳ යථාර්ථත්වය දැකීමට බාධක වූ අවිද්‍යාව නොතිබෙන්නට අපි ඇලෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව මේ අපව එක විදිහකින් තෘෂ්ණාව උපදවා අලවනවායි කියන්නේ. ඒ ඇලීම තෘෂ්ණාවටයි කියන්නේ. නමුත් ඒ ඉතිවර ඇතිපත් වූ වැසීම අවිද්‍යාවෙන් කෙරෙන්නේ. ඒ නිසා කෙනෙක් তৃෂ්ණාව දුරු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ තැනැත්තා විසින් පළමු කොට කළ යුතුව තිබෙන තවත් දෙයක් තිබෙනවා. ඒ කුමක්ද? තමා তৃෂ්ණාව උපදවන්නේ යමක් කෙරෙහි නම් ඒ දේ පිළිබඳ ඇතිසැටිය දැකිය යුතුයි. ඒ දේ පිළිබඳව ඇතිසැටිය දකින්නට නම් තමා ක්‍රමයෙන් බොහොම ඝන පහලව පවත්නා ඒ දෙයි කියන නියම తත්වයේ එහෙම පිටින්ම වසා සිටින ඒ ඝනාන්ධකාරයක් බඳු වූ අවිද්‍යාව ටිකින් ටික ටිකින් ටික පළවා හරින්නට ඕන. දුරු කරන්නට ඕන. අනේ අවිද්‍යාව පිළිබඳ වූ ඒ ඝනාන්ධකාරය ක්‍රමයෙන් දුරු කරලීම තමයි විපස්සනා භාවනාව කියන්නේ. විපස්සනා කියන්නේ ඒකට. ඒ අවිද්‍යාන්ධකාරය ක්‍රමයෙන් එකවරට යාවත කියන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. මේ මහණෙනි මේ මගේ ශාසනයෙහි පටන්ගත් හැටියේම අරහත්වය ලබාගත හැකි කියලා උගන්වන එකක් නෙවෙයි ධර්මයක් නෙවෙයි. අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා අනුකුබ්බ ශික්ෂා කියලා එහෙම දක්වන්නේ. පිළිගැනීම ක්‍රමයක් පිළිගන්න. ඒ ක්‍රමය ක්‍රමෝල්ලංඝනය කරලා කැවිනෙන්නට පුළුවන් එකක් නෙවෙයි. නිසා තමයි ඒ ඒ ක්‍රමය දක්වා පිළිගන්නේ. ක්‍රමය. ඉතින් ඒ ක්‍රමයේ එක එක විදිහකට පෙන්නනවා. ශික්ෂා වශයෙන් තුනකට බෙදලා ඒ ක්‍රමය දක්වනවා සීල සමාධි ප්‍රඥාක්ෂ. ඒක පිළිගලා. තව විදිහකට දක්වනවා විසුද්ධීන්ගේ වශයෙන් හතක් කියලා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියා හතක් කරලා විසුද්ධි හතක් හැටියට ගන්න. එහෙම පිළිවෙලක් තිබෙනවා. ඒ පිළිවෙල නොඉක්මවා යන්නට ඕන. ඒ නිසා කෙනෙක් සිල්වත් වී සමාධිය වැඩි වශයෙන් සිතේ එකගතාවය ඇති කර ගැනීම වශයෙන් භාවනා කරමින් මේ දියුණු සමාධියක් ඇති සිතක හට ගන්නා නුවණින් මේ ස්කන්ධ පංචකෙහි තිබෙන ඇති සතු දැකේ. කොයි වෙලාවකවත් මොනම ආකාරණයක් නිසාවත් කෙනෙක් සිටිය යුතු නැහැ. සමාධියෙන් තොරව ඥානය තියෙනවායි. එහෙම කවෙකු හෝ කියතොත් ඒක ධර්ම විරෝධයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට පැටහැෙන එකක්. ඒ නිසා ඒ පිළිබඳව නෑ වාදයක්. සීල සිල්වත් වෙන්නේ කය වචන දෙක සංවර කර ගැනීම සඳහා කයේ වැරදි වචනයේ වැරදි නැවැත්වීම සඳහායි අපි සිල්වත් වන්නේ. සිතේ වැරදි දුරු කර ගැනීමට කියන්නේ සිත නොයි කර්මණු කරා යන ඒ නිසාම දුර්වල වෙන බවකුයි සිතේ තිබෙන්නේ. අපි බලමු අපේ සිත දුර්වල වූ අවස්ථා ගැන නිකන් කලකල බලන්න. කොයි කොයි අවස්ථාවලද කියලා. අපට අපගේ සිතෙහි තරහව පැන නගින්නට හේතු වන කරුණක් ඉදිරිපත් වූ කල්හි අපි තරහා වුණේ නම් ඒ අපි දුර්වල සිතක් ඇතිව සිටි අවස්ථාවක් නැත්නම් ඒ අවස්ථාවේදී අප සිත දුර්වල කරගන්නවා. සිතේ ශක්තිය නම් අර තරහාවක් ඇතිවීමට හේතු වන කරුණු ඉදිරිපත් වූ කල්හි තරහා ඇති කර ගැනීම නෙවෙයි. කෙනෙකු සිතන්නට පුළුවන් ඒකයි ශක්තිය කියන්නේ. නමුත් ඒක නේක දුර්වලකම. ශක්තිය නම් එවේලේ තරහා නොගෙන සිටින්නට හැකි වුණේ නම් අන්න ඒකයි ශක්තිය. ඒ ශක්තිය කුමකින්ද සපයන්නේ? ඒ ශක්තිය එන්නේ කොහින්ද? ඒ ශක්තිය තමයි සමාධිය. චිත්ත සමාධිය අපි සමාධිය ගැන කතා කරන විට කියන්නේ කොහොමද? සමාධිය ගැන සමාධිය නීවරණයන්ට ප්‍රතිපක්ෂ తත්වය. සමාධියට විරුද්ධ ධර්ම තමයි නීවරණය. ඒතකොට නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. එහෙම දක්වනවානේ. ඔය ව්‍යාපාදේ නීවරණ කියන මේ තමයි ඔය තරහව කියන අපි නිදර්ශනයකට ගත්තේ. ඒ ව්‍යාපාදේ තරහව. ඒක සමාධියට බාධායි. සමාධිය. ඒකට සිතේ සමාධියක් තිබෙනවා නම් ඒ සමාධිමත් සිත ශක්තිමත්. ඒ ශක්තිය නිසා තමයි අකුසලයට වැටෙන්නේ නැතිව. සිත මධ්‍යස්ථව නැත්නම් කුසල පක්ෂෙහි රඳවා ගන්නට හැකියකම Tamanට තිබෙනවා. වැරද්දට වැරදි පැත්තට වැටෙන්නේ නැහැ. ඒ සමාධියේ ඒ සඳහා. අන්න ඒ බඳු සමාධිමත් සිතක උපදනා ධර්මයක් තමයි ප්‍රඥාව නුවණ සමාධිමත් සිතක උපදනා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සමාධිතෝ යථා භූතං අජානං සමාහිතෝ යථාභූතං පජා. ඒ නිසා ඔය විදර්ශනා වඩන විදර්ශනා භාවනාවෙහි නියුක්ත වෙන අය යම් අවස්ථාවකදී මේ ස්කන්ධ පංචකයෙහි තිබෙන නැත්නම් ස්කන්ධ පංචකය පිළිබඳ ඇති සැටිය දැනගැනීමේ නුවණ ඇති කර ගනීද නැත්නම් නුවණ යම්කිසි අවස්ථාවක දී පහළ වේද ඒ කියන්නේ එහෙම පිටින්ම ස්කන්ධ පංචකයේ පිළිබඳ දැන ගැනීම එකවර සිදුවන්නේ නැහැ. ඒකත් ක්‍රමයෙන් ගන්නනේ. ඒකටනේ ඒ විදර්ශනා ඥානත් වෙන් කර තිබෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය, සත්‍ය පරිග්‍රහ ඥානය කියලා එහෙම මුලින් දක්වලා ඒ ලදර විදර්ශනාව ඊළඟට තව දුරටත් භාවනාව දියුණු කරගෙන ගියාම පහළ වෙන උදේවය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්මිතා පටිසංඛා සංඛාරුප්පකා අනුලෝම අදී එහෙම නුවණ දක්වන්නේ ඒ ක්‍රමයෙන් දියුණු වීම ක්‍රමයෙන් එතකොට මේ නුවණ ක්‍රමයෙන් දියුණු වීගෙන ගොස් අන්තිමට ඇතිවන తත්වය දැක්වීම කුයි බුදුරජාණන් වහන්සේ මේ මේ එක එක පබ්බයකදී ඒ පර්වය අවසන් කරා. එහෙමද? ඒවා තමයි ඒ කොටස තමයි නච කිංචි ලෝකේ උපාදීය කියලා කියනවා. දැන් ඊට කලින් කියනවනේ අනිශ්චිතෝච විහරති. අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීය. අනිශ්චිතව වාසය කරයි කියේ එහෙම නුවණ නැති කාලයක දීනම් কৃষ্ণාවතෙන් ඇලෙන බව දෘෂ්ටි වශයෙන් වරදවා ගැනීමක් සිදු වෙනවා සිදු කරනවා. දෘෂ්ටියෙන් වරදවා ගන්නවා তৃෂ්ණාවෙන් ඇලෙනවා. කුමකද මේ දෘෂ්ටි වශයෙන් වරදවා ගැනීමත් তৃෂ්ණාවෙන් ඇලීමත් ගොනුයේ මේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛී. එහි තමයි වරදවා ගැනීම, එය තමයි වරදවා ගන්නෙ. ඒ වරදවා ගැනීම නිසා එහි තමයි ඇලෙන්නේ. තණ්හා දික්ති. එතකොට මේ නුවණ උපදවා ගත්තම ඒ কৃষ্ণා දෘෂ්ටි දෙකෙන් තොරව වාසය කරනවා. ඒකයි අනිත්‍යෝ ච විහරති. නැක කිංචි ලෝකේ උපාද්‍ය. මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකෙහි කිසිවක් එතකොට කිසිවක් කියන විට රූපය වේවා ශබ්දේ මේ වේදනාව වේවා සංඥාව වේවා සංකාර වේවා විඥාන වේවා මේ පහම ඉතින් ඒ පහේ තව බෙදීම් තිබෙනවා. ආයතන වශයෙන් 12ක් දක්වනවා, ධාතු වශයෙන් 18ක් දක්වනවා. ඒ කොයි විදිහට දැක්වුවන් මේ ස්කන්ධ පංචකයට ඇතුළත් වෙන යම් කිසිවක් වේනම් රූපේ ගත්තත් ඒ රූපයේ කොටස් තිබෙනවා. රූපේ තිබෙනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, චක්කු, සෝත ධාන, જીවහා, කාය, ඔය ආදී රූප රාශියක් තිබෙනවා. ඒ එකට එකටවා. එතකොට වේදනාව වශයෙන් ගත්තොත් වේදනාවේ පිරෙනවා මේ සූත්‍රයේම වදාරන පරිදි වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා කියලා මුලින්ම තුනකටම ඊළඟට සාමිස, විරාමිස වශයෙන් නැවතද සයක් කොට නවවිධ වේදනාවක් දක්වනවා. ඒ වේදනාවන් අතුරෙන් කවර හෝ වේදනාවක් ඒ ධම්ම චිත්තානුපස්සන සිත වශයෙන් ඒ 11 ආකාරයකටයි කියලා මතක මට ඉඳලා තිබෙන්නේ 16 ආකාරයකට. 16 ආකාරයකට චිත්තානුපස්සනාව ඒ 16 ආකාරයකට බෙදා තිබෙන ඒ චිත්තානුපස්සනාවෙහි කවර සිතක් හෝ කවර සිතක් පිළිබඳව අර සංහා වශයෙන් ඇලීම හෝ දෘෂ්ටි වශයෙන් වරදවා ගැනීමක් නොවේ. ඊළඟට ධම්මානුපස්සනාවට ඇතුළත් ඒ ස්කන්ධ නීවරණ ආදී වශයෙන් එන ඒ සියල්ලම එක්කෝයි එකවා මෙතකින් කිලෝකේ උපාදීති කියන එකෙන් එයයි තියෙනවා මේ ස්කන්ධ සංචක සංඛ්‍යාත ලෝකේ කිසිවක් ඒකට ඒ පසම දෙන්නත් හැකි ඒ පසම ඒකී භූත කොට අරගත හැකි එහෙම නැත්නම් එහි වෙන්වෙන් කරලා වෙන වෙනම දක්වත හැකි එක එක ස්කන්ධයක තියෙන වෙන වෙන කොටසුත් වෙන්න තැක. ඒ කොයි එකක් වා? උපාදීය ද උපාදීය. න උපාදීය කියන්නේ උපාදානයන්ගේ වශයෙන් අල්ලා නොගනි. තණ්හා තණ්හාවත් දිට්ඨියක්. ඒ වායි උපාදාන වශයෙන් සතරක් තේ බුදුරජාණන් වහන්සේ වදාදා පිළිෙන්නේ. මොනවද මේ සතර? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ සතර. ඒ කාම උපාදානයේ කිවි ලෝභයමයි. ලෝභය. එතකොට ඒ තණ්හාව. තණ්හාවෙන් අල්ලා ගැනීමක් නැහැ. එතකොට නැචකින්චි ලෝකේ උපාදීති තණ්හා වශයෙන් අල්ලා ගැනීමක්ද නොකරයි. ළඟට දික්ටි වශයෙන් අල්ලා ගැනීම උපාදානයන්ගේ වශයෙන් තුනකට ඇතුළත් කර බුදුරජාණන් වහන්සේ වදාරා තියෙනවා. දික්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ditthi උපාදානයි කියන විට දෘෂ්ටි සැට දෙකක් තිබෙනවා. ඒ වගේම නාස්තික දෘෂ්ටි, අහේතුක දෘෂ්ටි, අක්‍රීය දෘෂ්ටි කියලා ඒ විදිහේ දෘෂ්ටි තිබෙනවා. නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුගත දුක්ඛතානං කම්මානං කලං විපාකෝ නත්ති ආයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති සත්තාවපපාතිකා නත්ති මාතා නත්ති පිතා නත්ති ලෝකේ සමන බ්‍රහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඥා පච්චකත්වා පවේදින්ති යනුවෙන් දක්වා තිබෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තිබෙනවා. අන්න ඉබඳු දෘෂ්ටි එකක්වත් එකකටවත් ගැටෙන්නේ නැහැ මොහු මේ දැන් මේ தત્ත්වය ඇති කරගත් හේතුවෙන්. ඒ ඊළඟට සීලබ්බත පරාමාස කියලා ඒ එකක් තිබෙනවානේ සීලබ්බත පරාමාසය ඔය කියන්නේ ඔය අජසීල, ගෝසීල ආදී මේ ශාසනයෙන් පිටස්තර වැරදි හේතිද දුකින් නිදහස් වීම සඳහා කෙනෙකු විසින් මෙලෙස පිළිපැද්දොත් මේ විදිහේ සීලයක් රැක්කොත් මේ විදිහේ වෘත සමාදානයක යෙදුනොත් ඒ තැනැත්තාට දුක් කෙලවර කරගන්නට පුළුවන් නේ කියා ඉගෙනගෙන එහෙම සමයන් ඉගෙනීම් දෘෂ්ටි පිළි වෙනම එහෙම සාසන පිළි. හැබැයි ඉන්නේ සමහර පංච තාපයන්ගෙන් ශරීරය තවන්නේ ඒ වගේම මහා සීතල වතුරක හිමිදිරි පාන්දර කරවටක් බහැලා පෞසෝදා හරීම සඳහා මේ ක්‍රියා කරන්නේ එහෙම බහැලෙන්ද අනේ විදිහේ වැරදි සීල වෘත තිබෙනවා එහෙම සීල වෘත සමාදානයක යෙදෙන්නට පුළුවන් බවක් කවර හෝ ප්‍රත්‍යඥයෙකු තුල තිබෙනවා නමුත් මේ ඇත්ත දැක දැක්ක හේතුව නිසා මේ තැනකට ඒ සීල වෘත සමාදාන වශයෙන් ඇති වෙන සීලබ්බත උපාදානය දුරු වියක් ඒ නිසා මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයෙන් නිදහස් වීම සඳහා මේ අජ සීල ගෝ සීල කුක්කුර සීල ආදී ඒ සීල එහෙම නැත්නම් අජ වෘත ගෝ වෘත කුක්කුර වෘත කියන මේ වෘත සමාදානයකින් හැකි කියා ගන්නා එහෙම වර්ධි වැරදි ගැනීමක් මේ ස්කන්ධ පංචකය පිළිබඳව උනට ඇතිවන්නේ නැහැ. ඒ තැනකට ඇතිවන්නේ නැහැ. ඊළඟට අත්වාද උපාදා අත්වාද උපාදානයි කියන්නේ මේ ශරීරය මේ සිත මේ සිතේ හට ගන්නා වේදනා සංඥා සංඛාර කියන මේවා ආත්ම කොට ගැනීම ආත්මයක් ඇත්තේ කියා ගැනීම අත්වාද උපාදානයි කියන්නේ ඒකට මෙහි ආත්මයක් ඇත්තේ. මේ මමයි කිය හැකි දෙයක්, මමයි කිය හැකි බවක්, මෙහි අසුවල් දෙහි ඇත්ත. ආදි වශයෙන් මෙහෙම ගන්නා ගැනීමක්. ඒක අත්වාද පාද. ඒකයි මේ විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාගා පිළිෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්ත නිවා රූපං රූපස්මින් වාත්තානං ඔය ආදි වශයෙන් අන්න ඒ ගැරටි ගැනීම ආත්ම දෘෂ්ටිය පෙරදරි කරගෙන පංචස්කන්ධය පිළිබඳව ඒ විදිහේ වරදවා අල්ලා ගැනීම කියන මේවා ඔහුට ඇත්තේ නෑ නැකකින්චි ලෝකේ උපාදි. ඉතින් නැකකින්චි ලෝකේ උපාදීති කියන මේ තත්වයේ ඒ තණ්හා දිට්ඨි කියන මේ දෙක උපාදාන වශයෙන් හතරක් තේ දක්වන්නේ. එයින් දිට්ඨි වශයෙන් ඇතිවන්නා වූ උපාදානය හේවදාරුන් ditthiyම හේවදාරුන් උපාදාන වශයෙන් ඒ ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන එකම ditthiyයි කියන ඒ ක්ලේශ ධර්මය කාරණා වශයෙන් තුනක් හැටියට වදාරා තිබෙනවා ඒ ආකාරගෙන ඒ ditthිය එහෙම පිටින්ම නැති වෙන අවස්ථාව තමයි පළමුවෙන්ම ආර්ය භාවයට පැමිණෙන අවස්ථාව පළමුවෙන්ම ආර්ය භාවයට පැමිණෙන අවස්ථාව තමයි සෝතාපට්ටි මග්ග ඥානය ලැබෙන අවස්ථාව. අන්නේ ලැබෙන අවස්ථාවේදී දික්ටි සීලබ්බත අත්වාද කියන මේ උපාදාන තුන දික්ටි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන තුන කියන තුන එහෙම පිටින්ම නැතිව. එතකොට මේ වරදවා ගැනීම ඔහුට ඉතිරි වන්නේ නැහැ. ඒ වරදවා ඒ විදිහේ වරදවා ගැනීම දෘෂ්ටි වශයෙන් වර්ධවා ගැනීම ඒ ආකාර තුනක් මෙතන පෙන්වන්නේ කොයි එකක්වත් ඔහුට ඉතිරි නැහැ. ඒ තාම උපාදානයන්ගෙන් තොර වූ වාසයක් නෙවෙයි ඉතිරි. ඒ මොකද කාම උපාදානය කියන එක ඉතිරි. කාම උපාදාන. ඒ කාම උපාදානය ඊට ඉහළ ආර්ය භාවයට පැමිණීම නිසා හෝ කියන්නේ ඊට ඉහළ ආර්ය භාවය තමයි පටිච්චාගාමී. ඒත් නෑ ඒ කාම උපාදානය එහෙම පිටින්ම නැති කිරීම. ඊටත් ඉහළ ආර්ය භාවය අනාගාමී. ඒ අවස්ථාවේදී කාම උපාදානය එහෙම පිටින් නැති කරන්නේ නෑ. ඒ නිසා ඒ ditthi upadana සීලබ්බත upadana අත්වාද upadana කියන මේ තුන සෝවාන් මාර්ගයෙන් නසා බවට කාමෝපාදාන වශයෙන් දැක්වෙන ඒ ලෝභය, තණ්හාව එහෙම පිටින්ම නැති කරන අවස්ථාව එළඹෙන්නේ අරහත් මාර්ග ඥානය ලැබෙනකොට. ඒ අරහත් මාර්ග ඥානයනුයි කාමෝපාදානය නැති කරගන්න. එතකොට එහෙම පිටින්ම උපාදානයන්ගෙන් තොර වූ වාසයක් වේනම් ඒකාහතද රහතන් වහන්සේට. ඒකයි නැචින්චි ලෝකේ උපාදීති කියන එකෙන් පෙන්වන්නේ මේ විදර්ශනා මාර්ගයේ පිළිවෙලින් ගමන් කොට ඒ උපදවා ගන්නා ලද විදර්ශනා ඥාන යන්ගේ අනුභවයේ ලබා ගන්නා සෝවාන් මාර්ග ඥාන ඊට අනුකූලව ඵලෙ නැවතත් භාවනාව කොට භාවනා කොට සකදාගාමි මාර්ගය එහි ඵලය තව දුරටත් භාවනා කොට අනාගාමි මාර්ගය එහි ඵලය ඊටත් පසු භාවනා කොට අරහත් මාර්ග ඥානය ඒ ඊටතරුව ලැබෙන ඵලය කියන මේවා ලබා ගැනීමෙන් අරහත්වයට පැමිණීමෙනුයි නච කිංචි ලෝකේ උපාදීයති කියන මේ తত্ত্বය එහෙම පිටින්ම සුදුසුයි යමෙකු පිළිබඳව කියීමට නම් ඒ සුදුසු වන්නේ රහතන් වහන්සේ ගැනයි කියලයි කියන්නේ. ඒකට රහතන් වහන්සේ කිසි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකෙහි කිසිවක් සංහාවෙන් හෝ දෘෂ්ටියෙන් අල්ලා නොගෙන වාසය කරන උතුමාවක්. සෝවාන් මාර්ගයට පැමිණෙන පටන් ඒ දෘෂ්ටියෙන් වරදවා ගැනීම සීලබ්බත පරාමාසයන්ගෙන් වරදවා ගැනීම එහෙම නැත්නම් ඒ අත්වාද උපාදාන වශයෙන් ඒ වරදවා අල්ලා ගැනීම සිදු නොවෙතත් තණ්හා වශයෙන් ගැනීම ඒ ඒ කාටත් ඉතිරිව තිබෙනවා සෝවාන් වුවත් තිබෙනවා සකදාගාමී වුවත් තිබෙනවා අනාගාමී වුවත් විශේෂයකට තිබෙන්නේ ඒ අනාගාමී වූ තැනදී අනාගාමී මාර්ගයේදී ඒ තණ්හාවේ නැත්නම් ලෝභයේ තිබෙන කාමරාග වශයෙන් පවත්නා ස්වභාවය එහෙම පිටින්ම නැති කාමරාග ඒ එතුමාටද ඉතිරිව තිබෙනවා රූප රාග අරූප රාග කියන මේ රාගයන් ඒ ආශාව ඉතිරි ඒ නිසා තමයි අනාගාමී වූාට පසු මේ කාම ලෝකයේ ඉපදීම නවත්වා ගන්නකත් රූප අරූප ලෝකයන්හි ඉදීම වළක්වා නැත්තේ. මොකද ඒ තැන්වල උත්පත්ති ගැනීම කළ හැකි ශක්තිය අනාගාමි තනත්තා තුලද පවතිනවා රූප රාග අරූප රාගයන්ගේ වශයෙන්. එයි එතකොට එයින් තේන්නේ කුමක්ද? යම් ස්කන්ධ පංචක යම් කොටස අනාගාමි තනත්තාගේ නැත අනාගාමි උතුමාගේද ලෝභයට අරමුණු වී පවතිනවා. ලෝභයට අරමුණක්ව පවතිනවා යම් ඡන්ද කොටස. ඒ මොනවාද? රූප ලෝකයේ අරූප ලෝකෙහි කියන මේවායේ හට ඇතිවන ස්කන්ධය. ඒ රූප ලෝකයේ හට ගන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ ඒ වගේම අරූප ලෝකයේ හටගන්නා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සතර නාමස්කන්ධ කියන මේවා කෙරෙහි හටගන්නා তৃෂ්ණාව අනාගාමී වහන්සේට ඉතිරි. ඒවලින් තේරෙන්නේ කුමක්ද? ඒ අවිද්‍යාව පිළිබඳව වූද తত্ত্বය එයින් දැක්වෙනවා. මොකද්ද දැක්වෙන්නේ? අවිද්‍යාව එහෙම පිටින්ම දුර වෙලා නැහැ. අවිද්‍යාව එහෙම පිටින්ම නැතුව ගියේ නෑ. ඒ නිසා අවිද්‍යා කඩතුරාවෙන් දැසී තිබෙන කොටස තවම ඉතිරි. ඒ රූප රාග අරූප රාගයන්ට හේතු වන අවිද්‍යාව. ඒකද නැති කර දමන අවස්ථාව එළඹෙන්නේ අරහත් මාර්ග ඥානය ඉපදීවි. අනේ අරහත් මාර්ග ඥානය උපදවා ගත්ත ඊට අනුතුරුව ඵලයට කරගෙන රහතන් වහන්සේ තමයි නැචකින්චි ලෝකේ උපාදීයති කියන මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකේ කිසිවක් සංහා දික්ටි නැත්නම් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන ඒ සතර උපාදානයන්ගෙන් ගැනීම නොකොට වාසය කරන පුතුමායයි කිව හැකියි. ඒ බවයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් අප තේරුම් ගත යුතුයි උපාදානයන්ගෙන් ප්‍රධාන කොටසක් තුනක්මනේ උපාදාන වශයෙන් දැක්වෙන ඒ හතරෙන් තුනක්ම සෝවාන් මාර්ගයෙන් නැති කරනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි. සෝවාන් මාර්ගයෙන්. එතකොට ඉතිරිව තිබෙන්නේ එක උපාදානයයි උපාදාන. ආ කාමාසව භවයාසව විචාසව අවිජ්ජාසව කියන මේ තුනෙන් නම් ඒ ආශ්‍රව ධර්මයන් අතුරෙන් නම් කාමාසව භවාසව අවිජ්ජාසව කියන ඒවා ඉතිරිසෝවම් පුද්ගලයාට නැති කරන්නේ ditthාසවය පමණයි. ඒ ආශ්‍රයයන්. ditthාසවය කියන එක පමණයි නැතිව යන්නේ. කාමාසවය, භවාසවය, අවිජ්ජාසවය කියන ඒ ආශ්‍රව තුනම ඉතිරි. නමුත් උපාදානයන් ගැන කියන විට ඊට වෙනස්. උපාදාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ ලෝභයයි ditthියයි කියන මේ ධර්ම දෙක. ඒ ධර්ම දෙක උපාදාන වශයෙන් සතරක් සේවදාරා තිබෙනවා. ඒ ලෝභය කාම උපාදාන වශයෙන්ම වදාරා ඇති අතර දික්ඛය උපාදාන වශයෙන් තුනක් සේවදාරා තිබෙනවා. දික්ඛි උපාදාන, සීලබ්බත උපාදාන, අත්පාද. ඒ දික්ඛය එහෙම පිටින්ම සකාදිට්ඨිය කියන එකනේ අපි සංයෝජන වශයෙන් දක්වන්නේ සෝවාන් මාර්ග ඥානීයදී එහෙම පිටින්ම නැති කරන ධර්මයක් හැටියට ඒ ඒ දික්ටි සංයෝජනය එහෙම පිටින්ම සෝවාන් මාර්ගයෙන් නැතිව යන බැරි ඒ දික්තිය ඇති නැත්නම් දික්තිය යම් යම් ආකාරයකින් ලැබෙයිද ඒ කිසිදු ආකාරයක් සෝවාන් පුද්ගලයාට ඉතිරි නැහැ ඒ නිසා දික්ටි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන තුනම නැහැ ඒ නිසා සැලකිය යුතු තත්ත්වයක් මේ සෝවාන් මාර්ගයට අනුතුරු ඒ ඵලයට පැමිණ උතුමාට පිළිෙන්නේ සෝවාන් ඵලත්වයක්. ඒ නිසාම මේ සෝවාන් ඵලෙහි තිබෙන උතුම් බවට බුදුරජාණන් වහන්සේ වදාළේ කාව සිටු පුත්‍රයා අරභයා දේශනා කොට පදාල ඒ ගාථා ධර්මයේ මේ තිනතුන් දන්නවනේ පඨව්‍යායක රජ්‍යේන සද්දස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ඵලංගම් ඒ ඒකෙන් කියෙන්නේ මුළු පොළොවටම අධිපති රජෙකු වීමට වඩා සද්දස්ස ගමනේනවා දෙව්ලොව යාමී කියන්නේ දෙව්ලොව දෙවියෙකු වශයෙන් ඉපදීමටද වඩා එහෙම පෙන්වන්නට කාරණය මිනිස් ලොව චක්‍රවර්ති රජෙකු වූවා ගමු මුළු ලෝකෙම මුළු ලෝකයේම අධිපති රජෙකු සේගන්නේ චක්‍රවර්ති රජතුමා. ඒ චක්‍රවර්ති රජතුමෙකු ඌ ඒ මිනිසෙක් නැත්නම් මිනිසෙක්. චක්‍රවර්ති රජ වෙන්නේ මිනිසෙක්. චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මිනිස් සම්පත්තිය. ඒ මිනිස් සම්පත් ලබන අය අතුරෙන් ඉහළම සම්පත් ලබන තැනත්තා චක්‍රවර්ති රජු. ඊළඟට බුදුරජාණන් වහන්සේ සද්දස්ස ගමනිනවා කියලා දෙව්ලොව තයාම ඒ කියන්නේ දෙව්ලොව ඉපදීම දෙවියෙකු හැටියට ඉපදීම ඊට ඉහළ කාරණයක් හැටියට දක්වා පිළිෙන්නේ සප අතුරෙන් චක්‍රවර්ති රජතුමා වුවද විඳින්නේ මනුෂ්‍ය සැප දෙවියෙකු ලබන්නේ දිව්‍ය සැප